තිබෙනවා මේ මේ ශ්‍රාවක භූමි ශ්‍රාවකයන් හැටියට හඳුන්වන පුද්ගලයන් ජීවත් වෙන එහෙම නැත්නම් ඒ අය අයත් වෙන භූමි තුනක් තියෙනවා. ඒවට කියනවා මේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අහලා ඉවරවල නිවන් මාගේ යන අයනේ. එහෙම ඒ බුදුහාමුදුරුවන්ව විශ්වාස කරගෙන නිවන් මගෙහි යන අය වර්ග කොටස් තුනකට බෙදන්න පුළුවන්. දැන් ඔන්න ওই කොටස් තුනෙන් ඔය ඇත්ත අයිති මොන කොටසද කියලා කල්පනා කරලා බලන්න ඕන. පළවෙනි කොටසට කියන්නේ පුතුජන භූමිය කියලා. ප්‍රත්‍යජන කියලත් කියනවා. පුතුජන භූමිය. දෙවැනි එක සප්පුරිස භූමිය. සප්පුරිස භූමිය. තුන්වෙනි එක ආර්ය ශ්‍රාවක භූමිය. ආර්ය ශ්‍රාවක භූමිය. දැන් ඔය ඇත්ත අයිති කියලා හිතෙනවා නම් හිතෙන්නේ මොන භූමියේද? ආර්ය ශ්‍රාවක භූමියේද? සත්පුරුෂ භූමියේද? පුතුජන භූමියේද? සමහර වෙලාවට පුතුජන භූමියේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට සත්පුරුෂ භූමිය වෙන්නත් පුළුවන්. නේද? ආර්ය ශ්‍රාවක භූමියටත් අයිතිය ඉන්නවද? භාවනා කරන්න ගිහිල්ලාම සාති කරගෙන තියෙනවද සෝවන් වෙලා කියලා? එහෙම සාතික ලාභයෙන් ඉන්නවනම් සමහර වෙලාවට යා හිතන්න පුළුවන් ආ මම ආර්ය ශ්‍රාවකයෙක් කියලා හිතන්නත් පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ එහෙම ආර්ය ශ්‍රාවකෝ ඉන්නත් පුළුවන් කියන්නේ නැතු උනාට නේද? තමන්ගේ ආර්ය ශ්‍රාවක භාවය ප්‍රකට කරන්නේ නැතු උනාට එහෙම කියන අයත් එහෙම ඉන්න අයත් ඉන්න ඕන තරම්. ආර්ය ශ්‍රාවකේ මම මේ වගේ මාර්ගඵලලාභී සෝවන් වෙච්ච කෙනෙක් සකෘදාගාමී වෙච්ච කෙනෙක් කියලා කවුරු හරි කියනවනම් කියන්නේ ඒ தત્ත්වය වටහා ගන්න පුළුවන් ඒබඳුම தત્ත්වයකට පත්වෙච්ච අයට විතරයි. යමෙක් ඒක කියනවනම් ඒක ඒ தત્ත්වයටපත් නොවිච්ච අයට ඒ කියන්නේ එයාත් ඒ தત્ත්වයටපත් වෙලා නැහැ කියන එකයි. වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් කෙසේ වෙතත් ඔන්න දැන් භූමි තුනක් තියෙන මේ ශ්‍රාවකයෝ ජීවත් වෙන ශ්‍රාවක භාවයේ සිටින අය අයිති වෙන කොටස් තුනක් තියෙනවා. මොනවාද කොටස් තුන? පුතුජන භූමියයි, සප්පුරිස භූමියයි, ආර්ය ශ්‍රාවක භූමියයි. පුතුජන භූමිය කියලා කියන්නේ සාමාන්‍ය කෙලෙස් සහිතව කටයුතු කරන උදවිය. ඔය පව් කරන්නේ නැතුව පින් කරගෙන දානමාන ආදී දීගෙන කාටවත් කරදරයක් නොවේ අපාය යන්නෙත් නැතුව දිව්‍ය ලෝකෙ යන්න බලාගෙන හොඳ දේවල් කර කර ඉන්න කට්ටිය ඉන්නවනේ. අන්නේ අය භවෙහි ඇලිලා කටයුතු කරන අය පුතුජ්ජන්. ඊළඟට සත්පුරුෂ භූමි. සත්පුරුෂ භූමිය කියලා කියන්නේ අර ප්‍රත්‍යඥයන්ට වැඩිය ඉහළට ගිහිල්ලා ඉහළට ඇවිල්ලා නිවන් මගට ප්‍රවේශ වෙලා ඉන්න අය. තාම නිවනට පිවිසිලා නැහැ. මාර්ගයේ ඉන්නේ. මාර්ගයේත් හැබැයි අග කෙලවරේ. ඒ කියන්නේ නිවනට ආසන්න කෙලවරේ ඉන්න උදවිය සිටිනවා. සත්පුරුෂ භූමියේ පීලා කටයුතු කරනවා කියන්නේ අන්න එකක් කියනවා. දැන් උදාහරණයකට ගත්තොත් නිවන කියලා අපි හිතමු නිවන කියන තැන මෙහි ඉඳලා නුවර දලදා මාලිගාව වගේ. නේද? එතකොට සාමාන්‍ය කොළඹ ඉන්න කට්ටිය අපිට ගන්න පුළුවන් නිකන් පුතුජන, කල්යාණ පුතග්ජන, ওই පින් දහම් කරගෙන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල උපදින්න බලාගෙන වැඩි ලොකු බලාපොරොත්තු නැහැ දැනක් දීලා පිනක් කරගෙන යන තැනකට වැඩක් කරගන්න ඕන කියලා හිතාගෙන වැඩ කරන අය ඉන්නවනේ අන්න ඒ කට්ටිය තාම කොළඹ ඉන්නේ ආ එයා දහමෙන් පිටත් නැහැ පෞකාරය නෙවෙයි නමුත් ඉතින් ගමන බොහොම තාම ආරම්භ කරපු තැනමයි එතකොට මේ සත්පුරුෂ භූමියේ ඉන්න කට්ටිය කොහෙද? ඒ කට්ටිය මේ ගැටඹට පේරාදෙනියට වගේ ලං කරලා ඉන්න කට්ටිය. එතකොට ආර්ය ශ්‍රාවක භූමියේ ඉන්න කට්ටිය තමයි දල්දා මාලිගාව ඇතුලේ එන දල්දා මාලිගාව ළඟ ඉන්න උදවිය. දල්දා මාලිගාව ඇතුළට ප්‍රවේශ වෙලා ඉන්න කට්ටිය තමයි ආර්ය ශ්‍රාවකයෝ කියලා. අන්න ඒ විදිහ අපිට ගන්න පුළුවන්. ඒතකොට මේ සත්පුරුෂයෝ කියලා කියන්නේ මේ නිවන් මගෙහි අග කෙලවරට ගිහිල්ලා තාම සෝවන් වෙලා නැහැ. ආර්ය ශ්‍රාවක භාවයටපත් වෙලා නැහැ. සෝවන් මාර්ගයේ අග ඵලයටපත් වෙන්න ඔන්න මෙන්න කිට්ටුවේ ඉන්න කට්ටියට තමයි සත්පුරුෂ භූමියේ ඉන්න අය කියලා කියන්නේ. එහෙම සත්පුරුෂ භූමියේ ඉන්න අය දෙවොල්ලක් ඉන්නවා. පළවෙනි කට්ටියට කියන්නේ සද්ධානුසාරී පුද්ගලයා කියලා. දෙවැනි එක්කෙනාට කියන්නේ ධම්මානුසාරි පුද්ගලයා. ඔන්න එතකොට මේ සත්පුරුෂ භූමියේ ඉන්න පුද්ගලයෝ දෙන්නයි සද්ධානුසාරී පුද්ගලයයි ධම්මානුසාරී පුද්ගලයයි. ඊළඟට ආර්ය ශ්‍රාවක භූමියේ ඉන්න පුද්ගලයෝ කී දෙනෙක් ඉන්නවද? ඒ කට්ටිය ඉන්නවා 8 දෙනෙක්. ඒ අය තමයි අර සෝවන් මාර්ගඵලවලට පැමිණිච්ච මහරහතන් වහන්සේලා දක්වා මාර්ගඵලලාභී උත්තමයෝ. අන්න ඒ අයට කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ කියලා. ඉතින් දැන් අපි උත්සාහවත් වෙන්න ඕන මොකද්ද? පුතුජන භූමියේම රැඳී ඉන්න නෙමෙයි නේද? පුතුජන භූමියේ රැඳිලා ওই පින් දහම් සිද්ධ කරගෙන සසර ගමන සුවපත් කරගෙන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල සැරිසරමින් අපිට යන්න පුළුවන්. හැබැයි අපේ බෞද්ධයෙකු වීමේ මූලික බලාපොරොත්තු ඒක නෙවෙයිනේ නේද? දිව්‍ය ලෝකවල, මනුස්ස ලෝකවල උපදින්න ලැබෙන්නේ, බ්‍රහ්ම ලෝකවල උපදින්න ලැබෙන්නේ සිංහල බෞද්ධයන්ට විතරක් නෙවෙයිනේ. නේද? දිව්‍ය ලෝකවල උපදිනවා උපදින නම් මිනිස්සෙක්ම වෙන්න ඕනේ නේ. නේ? දිව්‍ය ලෝකවල උපදින්න. සමහර මිනිසයන්ට බැරි බව ඇත්තයි. බොහෝ මිනිසයන්ට දිවි ලෝකවල යන්න බැරි බව ඇත්තයි. හැබැයි අපි හිතනවා නම් මිනිසෙක් වෙලා උපදින්නේ ඊළඟට දිව්‍ය ලෝකයක යන්නේ කියලා ඒක ඇත්තටම බරපතල මිත්‍යාවක්. එහෙමනම් මිනිසෙක් වෙන්නේ නැතුව ගෙලිම දිව්‍ය ලෝකෙ ඉන්න තැන ඉඳලා දිව්‍ය ලෝකෙම යන්න එපා. නේද? මෙහෙ ඉන්න ඕන නෑනේ. ඒතර අපි මිනිසෙක් විදිහට උපත ලැබලා තියෙන්නේ ඊට වැඩිය මේ මනුස්සත්වය අර්ථවත් කරගෙන නිවනට සමීප වෙන්න. විශේෂයෙන්ම සිංහල බෞද්ධයෙක් කියලා ඉපදලා තියෙන එකට. බෞද්ධයෙක් කියලා ඉපදලා තියෙන එකට. දිව්‍ය ලෝකවල උපදින්න පුළුවන් කියන එක ඒ උපදීම සඳහා මිනිසෙක්ම වෙන්න ඕන නැහැ. ඔයාට දන්නවා බුදුහාමුදුරන්ගේ කාලේ සමහර තිරිසන් සත්ත්ව දිව්‍ය ලෝකෙ ගිහින් තියෙනවා. නේද? තිරිසන් සත්ත්ව බුදුහාමුදුරන්ගේ කටහඬ අහලා ඉවර වෙලා ඒ හඬ ඒ හඬට පැහැදිලා මැරිලා සමහර ගෙම්බු දිව්‍ය ලෝකෙ ඉපදෙන්න තියෙනවා. එතකොට මේ දිව්‍ය ලෝකය කියන්නේ මහ ලොකු දන්නේ ගෙම්බොත් යන තැන. <laughs> නේද? ඔච්චර මහා දඟලන්න දෙයක් නෙවෙයි දිව්‍ය ලෝක යනවා කියන එක. ඊට වැඩිය ඊටාම වටින තැන වටින දෙයක් තමයි මේ මිනිස්සුත් භාවය ලබාගෙන නිවනට හිත මෙහෙයවන්නට අවකාශ ලබාගෙන තියෙන වෙලාවේදී ඒයින් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහවත් වීම තමයි නියම මිනිස්කම කියලා කියන්නේ. ඒ නිසා අපි උත්සාහවත් වෙනවා අර පුතොජන භූමියේ රැඳී නොසිට ඒයින් ඊළඟ ස්ටෙප් එකට ඊළඟ අඩියට ඊළඟ පියවරටවත් යන්න. මොකද ඒ පියවර සත්පුරුෂ භූමියට යන්න උත්සාහවත් වෙනවා. සත්පුරුෂ භූමියට යනවා කියලා කියන්නේ සද්ධානුසාරී වෙන්න ඕන. එයිනම් ඒ වගේම ධම්මානුසාරී වෙන්න ඕන. ඒත් සද්ධානුසාරී වෙන්න නම් මොකද්ද කරන්න ඕන? මෙන්න මේ බුදුහාමුදුරුවෝ දැන් ඇහැ පදනම් කරගෙන ඇහැ මුල් කරගෙන කරපු දේශනාව. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ காரணා හයම යථාර්ථවාදීව දකින්න. මොකද යථාර්ථවාදීව දකින්න කියන්නේ ඒකේ ඇත්ත ඇති හැටියෙන් දකිනවා. මොකද ඇත්ත ඇත්ත තමයි මේ කියන காரணා හයම නিত্য නැහැ. එක විදිහකට පවතින්නේ නැහැ. අනිත්‍යයි. අන්න ඒ විදිහට දකින්න ඕන. අනිත්‍යයි කියලා කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා නම්. එතකොට ඊට පස්සේ එයා මේක වෙනස් වෙනවාය එක විදිහකට පවතින්නේ නෑය කියලා වටහා ගන්නව නම් මොකද කරන්නේ අනිත්‍යයි කියලා වටහා ගත්තොත් එයා ඊට පස්සේ ඒක අල්ලගන්න යන්නේ නැහැ. දැන් ඔය සමහර අය කොහේ හරි යන්න හදනකොට යන්න එපා කියනවා. නේද? එපා කිව්වොත් යන්න හදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? යන්න එපා කිව්ව අතිනුත් අල්ලගන්න. අතින් අල්ලගන්නකොට මොකද කරන්නේ? අතත් ඇදගෙන යන්න හදනවා. ඉතින් මේ මිනිස්සය කොහොමවත් නවත්තන්න බෑ කියලා තේරුණා මොකද කරන්නේ? අතහරිනවා. නේද? ඇයි? Tamanට අවශ්‍ය විදිහට පාලනය කරන කියන දේ අහන්නේ නැහැ. එහෙනම් යන දේවල්ගේ පළච්චාය කියලා අතහරින. නේද? අන්න ඒ වගේ අතහරින්න ඕන. මොකද අතහරින්න ඕන? මේ මමය මගේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අල්ලාගෙන තියෙන රූප මේ චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන මේ ආයතන හය අතහරින්න නම් නිකම් බෑ අතහරින්න නම් මොකද්ද කරන්න ඕන එපා වෙන්න ඕන නේද ඕන දෙයක් අතහරින්න හිතෙන්නේ ඒක එපා වුණාමනේ ආස කරන්න කරන්න අල්ල ගන්න හිතෙන්නේ ඕන වෙනවා හැබැයි එපා වුණොත් අතහරින්න හිතෙනවා එපා වෙන්න නම් දකින්න ඕන යමක සුබ දේද අසුබ දේද? අසුබ දේ. අනිත්‍ය වෙනස් වෙන හැටි දකින්න ඕන. නේද? නරක පැත්ත දකින්න ඕන. එතකොට මේක මම අල්ලගත්තත් නැතත් මේ දේ වෙනස් වෙනවා කියලා වටහා ගන්නව නම් යම් කිසි කෙනෙක් අන්නේ වටහා ගැනීමම ඒක අල්ලා නොගෙන ඉන්නට හේතුවක් වෙනවා. දැන් ඕනෑම දෙයක් එහෙමයි. නේද? කැලේ තියෙන මල්, gedara ගස්වල තියෙන මල් උනත් එහෙමයි. මේ මල් මං ආශාවෙන් බඳුනාට කොච්චර වුණත් පරවලා යනවා කියලා හිතනවා නම් මොකද කරන්නේ? එයා ඒ පිපුණ මල්වල ඇලෙන්නේ නැහැ. ඇයි? මේ මල් පරවලා යනවා කියලා දන්න නිසා. මේ මල් කියේ මේ මේසෙ උඩ තියෙන මල් නෙවෙයි මේක කවදාවත් පරවෙන්නේ නැහැ ප්ලාස්ටික්. <laughs> මේවාට මේවා ගැන අතහරින්න තියෙනවා නේද? මේ මෙහෙම තිබ්බහම දූවිලි වැඩිලා කිලිටි වෙලා අපවිත්‍ර වෙලා යනවා වෙනස් වෙලා යනවා කියලා එහෙම හිතන්න පුළුවන්. අන්න ඒ අසුභය ඒ වෙනස් වීම හිතනකොට ඒ ලස්සන වීමක් වැළඳෙන්නේ නැහැ. මෙහෙම තිබ්බාට තව ටික වෙලාවකින් මේ වෙනස් වෙලා යනවා කියලා දන්න නිසා. ඉතින් අන්න ඒ විදිහට බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා ඇහැ කනනාසය දිව ශරීරය මනස කියන මේ කාරණාවල් අනිත්‍යයි කියලා නිතරම කවුරු හරි කෙනෙක් හරියට දකිනවනම් කල්පනා කරනවනම් ඒ තැනත්තා ප්‍රත්‍යඥ භූමිය ඉක්මවාගිය කෙනෙක්. අන්න බලන්න වචනේ. දැන් සාමාන්‍යයෙන් අපිට රූපයක් දැක්කහම අනිත්‍යය මතක් වෙනවද? අපිට මතක් වෙන්නේ නැහනේ. අපිට බොහොම ඉක්මනට නිට්ටයයි කියලා නේද? අනිත්‍ය දේවල් අනිත්‍ය විදිහට මතක් වෙන්නේ නැහැ. ඒකේ සුබ පැත්ත දැකලා ඉවර වෙලා ඒකේ ආස්වාදනීය විදිහට බලන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. කනට ශබ්දයක් ඇහුනහම නහයට ගඳක් සුවඳක් දැනුනහම අපි කරන්නේ ඒක අනිත්‍ය දකින්න වෙනුවාට ඒක ආස්වාදයෙන් අල්ලා ගන්න එක. ඒතර මම මතක් කළා අනිත්‍ය දකින්න ඕන මොකක් නිසාද? අල්ලා නොගෙන ඉන්න. අල්ලා ගන්න හිතෙන්නේ නැහැ අනිත්‍ය දකින්නව නම්. එතකොට යම් කිසි කෙනෙකුට රූපාදී අරමුණු දකින වෙලාවේදීම ඒවා වෙනස් වෙනවාය කියන හැඟීමත් ඒ දැක්මත් ඒ දර්ශනයත් පහළ වෙනවා නම් අන්නේ ඒ වාගේ හැඟීම් පහළ වෙන මිනිස්සු ප්‍රතග්ජන භූමිය ඉක්මවා ගියපොත් පතක් ජන කියලා කියන්නේ මගේ කියලා පුද්ගලිකත්වයෙන් අල්ල ගැනීම. සිත බැඳිලා යෑම. එතකොට එහෙම සිත බැඳිලා යන්නේ නැහැ. කාගේද? අරවා අනිත්‍ය වශයෙන් දකින්න කෙනාගේ. ඒ කියන්නේ අනිත්‍ය වශයෙන් දකින්නවා කියලා කියන්නේ හැමතිස්සෙම අසුබ විදියටම හිත හිතා ඉන්න එක නෙමෙයි. ඒකත් මතක තියාගන්න. ආ අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ වෙනස හඳුනා ගැනීම මිස ජරාව ගැනම කල්පනා කර කර ඉන්න කියන එක නෙමෙයි. නේද? දැන් අපි බලමු ඔන්න සුදු සාරියක් තියෙනවා. සුදු සාරිය කිලිටු වෙනවා. කිලිටු වුණාම අපි කියනවා අනිත්‍යයි කියලා. නේද? අනිත්‍යයිනේ ඒක ඇත්තයි. වෙනස් වුණානේ සුදු පාටට තිබිච්ච එක අප පහට ගත්තා. ඊට පස්සේ සුදු සාරිය හොදනවා. හේදුවාට පස්සේ කිලිති නැති වෙලා යනවා. ඊට පස්සේ මොකද? ඒකත් අනිත්‍යයි. නේද? එතන උනේ වෙනස් වීමයි. එතකොට එහෙමනම් ඒ යථාර්ථයේ කවුරු හරි කෙනෙක් දැක්කනම් වටහා ගත්තනම් සාරිය කිලිතු උනත් දුක් වෙන්නේ නැහැ. සාරිය පිරිසිදු උනත් ඇලෙන්නේ නැහැ. ඇයි? එයා යථාර්ථය හරියට වටහාගත්ත නිසා. එතකොට අනිත්‍ය දකින්නේ කියලා කියන්නේ අන්න ඒකටයි. අනිත්‍ය දකින්න ඕන අන්න ඒ විදිහටයි. හැමතිස්සෙම ජරා වෙනවා, කිලිටි වෙනවා, කුණු වෙනවා, ගඳ ගහනවා කියලා කී හිත හිත ඉන්නමම නෙමෙයි. අනිත් ඒක අනිත්‍ය එක පැත්තක් පමණයි. ඒක අනිත් පැත්තට කරකැවෙනකොට ඒ සුබ පැත්තටත් කරකැවෙනකොටත් ඒ සුබ විදියට ආස්වාදනීය විදියට ඒක අල්ලගන්න යන්නේ නැතුව ඒකත් වෙනස් වෙලා යනවා කියලා හිතන්න. පිරිසිදු වෙන දේ තව ටිකකින් මෙහෙම දැන් පිරිසිදු වුණාද තව ටිකකින් කිලිටු විය හැකියි. දැන් පිරිසිදුයි ඒකත් හිතන්න. තව ටිකකින් කිලිටු වෙනවා ඒකත් හිතන්න. දැන් ගොඩාක් අය මොකද කරන්නේ? පිරිසිදු දෙයක් දිහා බලාගෙන අපිරිසිදුයි අපිරිසිදුයි කියලා හිතන්න කියලා කියනවා. ඒක යථාර්ථයක් නෙමෙයි. ඒක නෙවෙයි යථාර්ථය. දැන් ඔයත් අහලා තියෙනවනේ මේ අර කතාවස්තුවක් තියෙන චුල්ලපන්තක හාමුදුරන්ගේ කතාවස්තුව නේද? චුල්ලපන්තක කතාවස්තුවේදී බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක හාමුදුරුවෝ එක්කරගෙන ගිහිල්ලා රෙදි කෑල්ලක් දුන්නා. දැන් සාමාන්‍ය අහලා තියෙන කතාවේ නම් තියෙන්නේ සුදුරුදි කෑල්ලක් දුන්නයි ආ රජෝ හරණං රජෝ හරණං කියලා අපපිහ දාන්න දුන්නයි එතකොට අතේ තියෙන කුණු ගෑවිල රෙදි කෑල්ල කිලිතුණයි කියලා. ඒක නෙවෙයි කතාව. රෙදි කෑල්ලක් දුන්නා. රෙදි කෑල්ල දීලා කිව්වා මේකේ තියෙන දූවිලි වත් කරනවා කියලා හිතාගෙන පිහ දාන්න කියලා. රජෝ හරණ හරණය කරනවා කියලා කියන්නේ විෂ හරණ කියලා කියන්නේ ඉවත් කරනවා කියන එක. දූවිලි ඉවත් කිරීම. එතකොට දූවිලි ඉවත් කරන්න නම් දූවිලි සහිත රෙදි කැලක් තියෙනවා. එතකොට මේ හාමුදුරන්ගේ මේ හාමුදුරන්ට කරන්න කියලා දුන්නේ මොකද්ද? කිලිටි රෙදි කැලක් දීලා දූවිලි ඉවත් කරනවා කියලා හිත හිත පියදාන්න කියලා කිව්වා. දූවිලි ඉවත් කරන්නට රෙදි කැලක් අත ගෑවට මොකද වුනේ? එන්න එන්නම කිලිටි වුණා. එන්න එන්නම කිලිටි වුණා. එතකොට මේ හාමුදුරුවෝ කල්පනා කරලා බැලුවා දූවිලි ඉවත් කරන්න ගියාට අන්තිමේදී මේක කිලිටි වුණ එකනේ උනේ. කොහොමද මේක උනේ? ඒ උනේ මගේ ශරීරයේ තියෙන කුඩු මේකට එකතු වුණා. ඒ විදිහට කල්පනා කරලා විදර්ශනාව ගොඩ නැගුවා. අන්න ඒ වාගේ කිලිටි දේ පිරිසිදු කිරීමත් පිරිසිදු දේ කිලිටි වීමත් දෙකම වෙනස් වීමට ලක්වීමක්. ඒක අපි හොඳට වටහා ගන්න ඕන. ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ. දැන් සාමාන්‍ය අනිත්‍ය කියලා කියපු ගමන් අපිට හිතෙන්නේ මොකද්ද? පිරිසිදු දෙය කිලිටේන එක විතරයි. එතකොට ඔන්න අපිට දුකයි. පිරිසිදු දෙය අපි ඇලිලා හිටියනම් ඇලිච්ච දෙය කිලිටුණා නම් අයියෝ මෙච්චර හොඳට පාවිච්චි කරන්න හිතාගෙන හිටපු කිලිටුණානේ කියලා දුක් වෙනවා. නේද? හැබැයි අපි යථාර්ථය හරියට දැනගත්තනම් මේක කිලිටි වෙනවා වගේම පිරිසිදුත් වෙනවා. ඒ කිලිටි කර වෙන එකයි පිරිසිදු කරන්න පුළුවන් එකයි දෙකම මේකට ආවේනික ලක්ෂණයක්. ඒ නිසා මම ඒක ඇලෙන්න ඕනේ, අල්ල ගන්න ඕනේ කියලා නුවණින් දැක්කොත් ඒව ඇලෙන්නේ නැහැ. ඒව ඇලුනේ නැත්තම් එයාවත් එක ගැටෙන්න පැටලෙන්න යන්නේ නැව වෙනස් වුණා කියලා එයාට දුකකුත් නැහැ. අන්න දියුණු මානසිකත්වය. අපි ඒ ඇලිලා ඉන්නකම් ඒ වෙනස් වෙනකොට දුකයි. අපිට ඕන විදිහට පාලනය කරගන්න බැරි වුණාම දුකයි. ඒ ප්‍රත්‍යඥ මානසිකත්වය. ඒ ප්‍රත්‍යඥ මානසිකත්වයේ ඉහළ යන්න අපි පුරුදු වෙන්න ඕනේ. නේද? දැන් ගෙදර තියෙන කෝපයක් කුඩු වුණාම දුක නැද්ද? දුකයි. ඇයි ඒ? ඒ බැඳුන නිසා. නේද? ඉතින් මේවා බිඳින දේවල් කවදා හරි දවසක බිඳිනවා කියලා දැනගෙන පරිහරණය කළා නම් බිඳුණා කියලා 아무තු දුකක් ඇති කරගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි කවුරු හරි කෙනෙක් කිව්වහම ආ මං බිඳිච්ච එකට ඔයාට අලුත් එකක්ම ගෙනල්ලා දෙන්නම් කියලා කිව්ව ගමන් එහෙම ගෙනල්ලා දෙනවා කියපු එකට අපි මොකද කරන්නේ හරි ආසාවෙන් බැඳෙනවා. අනේ යාට විතරයි මගේ දුක තේරුණේ මං ඒක නැතුව බොහොම අමාරුවෙන් හිටියේ ඔය ආදි වශයෙන් කියලා අරයට බැඳෙන්න ගන්නවා. එහෙම බැඳෙන්න යන්නෙත් නැහැ. එතකොට ඒක දියුණු මානසිකත්වයක්. අන්න ඒ දියුණු මානසිකත්වය සත්පුරුෂ භූමියේ කටයුතු කරන ආයත ඇති වෙන එකක්. එතකොට සත්පුරුෂ භූමියේ ඉන්නවා දෙන්නේ ඒ දෙන්නාට කියන්නේ කවුරු කියලාද? සද්ධානුසාරී පුද්ගලයයි ධම්මානුසාරී පුද්ගලයයි. සද්ධානුසාරී පුද්ගලයා තුළ දියුණු වෙන ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ කුසල සිතේ දියුණු වෙන සිටිවිලි පහක් තියෙන. ඒවට කියන පංච ඉන්ද්‍රිය ධර්ම කියලා. මොනවද පංච ඉන්ද්‍රිය ධර්ම? සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය. මෙන්න මේ කියන ඉන්ද්‍රිය ධර්ම පහ ඒ සද්ධානුසාරී පුද්ගලයාගේ හිතේ ලාවට දියුණු වීගෙන යනවා. ලාවට දියුණු වීගෙන යනවා. ඊළඟට පඤ්ඤා ප්‍රඥාවන්ත පුද්ගලයා ඒ කියන්නේ ධම්මානුසාරී පුද්ගලයාගේ පඤ්ඤා කියන ඉන්ද්‍රිය ටිකක් මෝරපු තත්ත්වයට එනවා. මෝරලා තාම පැහිලා ඉදිලා නැහැ. ඔන්න මතක තියාගන්න. දැන් තියෙනවනේ ලා අත තියෙනවා පැහිච්ච තියෙනවා මෝරපුව තියෙනවා ඉදිච්ච තියෙන ඒ විදිහට තියෙනවනේ. දැන් පොල් ගෙඩියක් ගත්තාම නේද? වෑවර තියෙනවා ඊළඟට කුරුම්බ තියෙනවා ඊට පස්සේ කලටි තියෙනවා ඊළඟට පැහිච්ච පොල් දෙන ඊට පස්සේ වේලිච්ච පොල් තියෙනවා අන්න ඒ වාගේ මේක ලා අවස්ථාව සද්ධානුසාරී පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා තියෙන ලාවට ඊළඟට ධම්මානුසාරී පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම මේ මෝරපු අවස්ථාවක තියෙනවා ඒ වගේම ආර්ය ශ්‍රාවකයන්ගේ ඉන්ද්‍රිය ධර්ම පැසුණු පරිපාකයට ගිහිල්ලා දියුණුම වෙච්ච අවස්ථාවක් තියෙනවා. එතකොට මෙන්න මේ දැන් මෝරන්නේ මොනවද? මෝරන්නේ ලාවට තියෙන දේ. නේද? එතන ලාවට හරි ඇති කර ගන්න ඕන ඉස්සෙල්ලා. ලාවට හරි සද්ධාව ඇති කර ගන්න ඕන. ලාවට හරි වීරිය සතිය සමාධිය ඇති කර ගන්න ඕන. ඒව ඇති කර ගන්න බෑ පු탁ජන භූමියේ ඉඳලා. ඒව ඇති කරගන්න නම් සත්පුරුෂ භූමියට එන්න ඕන. සත්පුරුෂ භූමියට එන්න නම් මෙන්න මේ ආයතන ස්කන්ධ ධාතු කියන මේ ධර්මතා පිළිබඳව විදර්ශනා නුවණ මෙනෙහි කරන්න ඒ නිසා දන් දෙදී සිල් රැක රැක ඉඳලාම බෑ. නේද? ආ මං දන් දීලා තියෙන හොඳට ඕන තරම් මන් දීපු දාන වලින් තව කෙනෙකුට නිවන් දකින්න තරම් බින් ඇති ඔය ආදී වශයෙන් ඒක එක්කෙනා කියන්න පුළුවන් එහෙම බෑ ඒ නිසා ඒ කියන්නේ දානය සීලය නිවනට උපකාර නෑ කියන එක නෙමෙයි හැබැයි දන් දෙන එකයි සිල් රකින්නවා කියන එකයි බෞද්ධයෝ විතරක්ම කරන එකක් නෙවෙයි නේද දන් දෙනවාය කියන එක බෞද්ධයෝ විතරක් නෙවෙයි අබෞද්ධ අන්‍යාගමිකයෝ කොච්චර දන් දෙනවද අබෞද්ධයෝ කොච්චර සීල් රකින්නවද? මේ සීල් සමාදන් වෙනවා කියන වැඩේ සිංහල බෞද්ධයම කරන එකක් නෙමෙයි. දැන් බලන්න සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ කුසතුල පිළිසිඳ ගනිද්දි මාමායා දේවිය නේද? උපෝසත සීලය ආරක්ෂා කරමින් හිටපු කෙනෙක් කියලා කියනවනේ. ඒ කියන්නේ ඒ කාලෙත් උපෝසත සීලය තිබිලා තියෙනවා. ඒ කාලෙත් සිල්වන්ත වෙලා තියෙනවා මිනිස්සු. එහෙනම් මේ විදර්ශනාවට නැඹුරු වීම තමයි බුදුහාමුදුරන්ගේ ප්‍රධානම ඉගැන්වීමක් වන්නේ. සමත භාවනා කර කර ඉඳලත් බෑ. සමත භාවනාව නොකරත් බෑ. කරලා ඊතරින් සෑහීමටපත් වෙලත් බෑ. බුදුහාමුදුරන්ගේ කාලෙත් හිටියා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල දක්වා යන්න ඉපදෙන්නට අවශ්‍ය කරන්න පුළුවන් විදිහට හිත දියුණු කරගත්ත අය ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ අන්‍යාගමික ශාස්ත්‍රවරු හිටියා. අෂ්ට සමාපatti පංච අභිඥාවන් උපදවාගෙන එද්දි ප්‍රතිහාර පාන්න පුළුවන් මහ බලවන්තයෝ හිටියා. හැබැයි ඒක නෙවෙයි නිවන් මඟ. ඒ නිසා මේ ප්‍රථා ඒ හැමෝම ප්‍රතග්ජනයි. ඔය මොනතරම් අභිඥාලාභීත්වයට පත් වෙලා හිටියත් ඒ අය ප්‍රතග්ජනයි. ප්‍රතග්ජන භූමියේ ඉක්මවා යන්නට නම් මොකද කරන්න ඕන අර උපදවා ගන්න සමාධියම පදනම් කරගෙන හිත විදර්ශනාවට නැඹුරු කරන්න. විදර්ශනාවට නැඹුරු කරන්න නම් ඔන්න කාරණා ගැන දකින්න ඕන. මොන කාරණා ගැනද? ආයතන 6 ඊළඟට ස්කන්ධ පහ පංචස්කන්ධය සතර මහා ධාතු කියන මේවා ගැන දකින්න ඕන ඇත්ත ඇති හැටියෙන්. ඇත්ත ඇති හැටියෙන් දකින්නවා කියන්නේ අනිත්‍ය වශයෙන් දකින්න පුරුදු වෙන්න. ඒක අනිත්‍ය වශයෙන් ඉස්සෙල්ලම දකින්න යම්කිසි කෙනෙකුට හැකියාව තියෙනවා නම් ඒව වෙනස් වෙලා යනවනේ ඇත්තටම කියලා යමෙකුට වැටහෙනවා නම් අන්න ඒ ලාවට වැටහෙන අවස්ථාවට කියන්නේ සද්ධානුසාරී අවස්ථාව කියලා. ඒක ටිකක් මෝඩපු තත්වයට ප්‍රඥාව මෝඩපු තත්වයට එනවනම් එතන තියෙන්නේ ධම්මානුසාරී තත්වය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයෝ මොන වගේද කියලා. ඒ කට්ටිය තාම නිවන් දැකලා නැහැ. ඒ කට්ටිය සෝවන් වෙලාවත් නැහැ. ඒ කට්ටිය නිවනට ප්‍රවේශ වෙලා නැහැ. හැබැයි ඉන්නේ කොතනද? ඉන්නේ නිවනේ දොර ළඟ, දිවරට ඇතුල් වෙන දොර ළඟ. අමතස ద్వාරං ආහච්ච තිච්ඡති. ඒ කියන්නේ අමා දොර නිවන් දොරට පත්තු කරන්න ළඟලා ඉන්නේ කට්ටිය. ඒ කියන්නේ මොකද්ද? දොර ඇරියොත් එයා පැත්තේ නිවන. ආ දොර ඇරලා නෑ යාලට ඇරිලා නෑ නමුත් දොර ඇරගන්න තියබිය යුතු සුදුසුකම් සියල්ලම සම්පූර්ණ කළේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සද්ධානුසාරී පුද්ගලයා ධම්මානුසාරී පුද්ගලයා ඒ දෙන්නක් සද්ධානුසාරි පුද්ගලයි ධම්මානුසාරි පුද්ගලයි අපාය යන්නේ නැහැ. මරණින් පස්සේ අපාය උපදින්නේ නැහැ. പ്രേත ලෝකවල උපදින්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ආත්ම අතකට යන විදිහේ බරපතල පාප කර්ම මොකක්වත් ඒ වගේ අය කරන්නේත් නැහැ. අර සෝවන් වෙච්ච පුද්ගලයෝ වගේම. ඊළඟට සම්බෝධිය පිහිට කරගෙන පරායනෙක් සම්බෝධිය කෙලවර කරගෙන ඉන්න අය. දැන් මේ වචන දෙකක් තියෙනවා සෝවන් වෙච්ච එක්කෙනාට කියනවා නියතෝ සම්බෝධි පරායනෝ කියලා. නියත වශයෙන්ම එයා සම්බෝධිය මේ ඉලක්ක කරගෙන යන එක්කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. මොකද එයා නිවන් දොර අරගෙන ඉන්න නිසා. නිවන් දොර විවර කරලා තියෙන නිවන ඉස්සෙල්ලා දැකලා තියෙන හින්දා එයා ඒකාන්තයෙන් නිවන් දකිනවා. හැබැයි සද්ධානුසාරී පුද්ගලයයි ධම්මානුසාරී පුද්ගලයයි තාම නිවන දැකලා නැහැ. ඇයි දැකලා නැත්තේ? දොර වැහිලා තියෙන්නේ. දොර දැන් දොර අරගන්න බෑ නිවන දකින්න. දොර වැහිලා තියෙන්නේ. දොර වැහුණාට දොර අරගන්න එක ස්ථිරයි ආගේ. දොර අරගන්නේ නැතුව මැරෙන්නේ නැහැ. මේ සූත්‍රයේම සඳහන් වෙනවා ඒ තැනත්තා සෝතාපට්ටි ඵලයට පත්වෙන කම්ම සෝතාපට්ටි ඵලයට පත් වෙන කම්ම මැරෙන්නේ නැහැ කියලා. ආ ඒ කියන්නේ ගොඩාක්ල් ජීවත් වෙනවා කියන එක නෙවෙයි ඒකේ අදහස. ඒ කියන්නේ යා මැරෙනකොට ඒකාන්තයෙන්ම සෝවන් වෙලාමයි මැරෙන්නේ කියන එකයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන අභබ්බෝචතාව කාලංකාතුම් යාවන සෝතාපට්ටි ඵලං සච්චි කරෝ. යම් තාක්කල් සෝතාපට්ටි ඵලේ සාක්ෂාත් කළේ නැද්ද? ඒ තාක්කල් එයා මැරෙන්න සුදුස්සෙක් නෙවෙයි. ඒ කියන්නේ යා මැරෙනවා නම් මැරෙන්නේ සෝවන් වෙලාමයි. ආ ඉතින් සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කට්ටියට නියතෝ සම්බෝධි පරායනෝ කියලා කියනවා. නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයන්ට නියත කියන කෑල්ල අයින් කරලා සම්බෝධි පරායනෝ නිවන ඉලක්ක කරගෙන ඉන්න කට්ටිය බවට පත් වෙනවා. නිවන ඉලක්ක කරගෙන ඉන්න සද්ධානුසාරී ධම්මානුසාරී කට්ටිය නියතෝ සම්බෝධි පරායනෝ වෙන්න නම් මොකද කරන්න ඕන? අර සප්පුරිස භූමිය ඉක්මවා ආර්ය භූමියට ප්‍රවේශ වෙන්න ඕන. ඒ කියන්නේ සෝවන් ඵලයටපත් වෙන්න. ඉතින් ඔන්න ඔය தത്വයටපත් වෙන්න අපි උත්සාහවත් වෙන්න ඕන. අඩුම තරමේ සෝවන් වෙන්න බැරි නම් මේ කියන සද්ධානුසාරී தত্ত্বය ලාවට හරි අපේ හිත තුල දියුණු කරගෙන ಗುಣධර්ම වලින් පූර්ණණය වෙන්න අපි උත්සාහවත් වෙන්න ඉතින් සද්ධානුසාරී ධම්මානුසාරී తත්වයේ හොඳට පරිපාකයටපත් උනාම සද්ධානුසාරී తත්වෙන් ධම්මානුසාරී తත්වයට ගියාම අර ඉන්ද්‍රිය ධර්මයන් පරිපාකයටපත් උනාම තමයි අපට සෝවන් මාර්ගයේ දොර විවර කරගන්න සෝවන් ඵලයට ප්‍රවේශ වන්නට පුළුවන්කම ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට සිහිපත් කරලා දීලා මේ ධම්මානුසාරී වීම සහ සද්ධානුසාරී වීමේ වැදගත්කම පෙන්වලා දුන්නා. ඒ අහලා ස්වාමින් වහන්සේලා අප්‍රමාදීව ජීවිතය මේ ආර්ය මාර්ගයට නතු කරගෙන කටයුතු කරන්න අදිෂ්ඨාන කරගත්තා කියලා සඳහන් කරලා තියෙනවා. ඒක තමයි බණ.